ශ්‍රී කල්යාණී සමාජී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක අපවත් වී වදාලා තිබූ පූජ්‍ය කෝට්ටේ ශ්‍රී දේවානන්ද නායක ස්වාමීන් වහන්සේ සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස පරියෝගිකව සම්මලා අද ඉඳලා වාස්තු ක්‍රේ තමයි කරන්නේ අනුශාසනා ගුරු රත්නත්‍රයේ ජීවිරාසුණිය ඉතින් මේ සෑම දිනකටම මේ ආත්මවත් ප්‍රයෝජනයක් ලැබේවා කියලා. මොකද මේ ආනන්දලේ අවුරු කාල තියෙනවා කොහොම සකට කුත්. මේක එක්තරා කොටසක්. එක්තරා රිද්මයක් අනුව තමයි මේ දේශනාව පවත්වන්නේ. බුදුහාමුදුරන් දේශනාවල අර්ථ දෙකක් තියෙන බව සම්මුති පරමාර්ථ කියලා දෙකක්. ඒ සම්මුති අර්ථය බොහෝ දේකින් අල්ලන්න පුළුවන්. මේක ලෝකේ ප්‍රමහාවෙන් කියන එකක්. ඒකට ඇඳලා මේ දේශනා කොයි එකක් පාවිච්චි කරා. නමුත් ඒකේ අභ්‍යන්තර කොටසේ තියෙන්නම මානසික ස්වરૂපය ක්‍රියාත්මක වෙන හැටි උන්වහන්සේ වීඩියෝ කලේ නාගිවිසිය උත්සාහය යොදලා තියෙන්නේ මානසික தත්ත්වය ඒ අයිතිවාසිකම් වලට පත් වෙනවා. දෙන්නන්න මොකද ඒක තේරුම් ගන්න. එයාට පුළුවන් එතකොට ඒ අයිතිවාසිකම නොලබන එකක් නම් නොලබා ඉඳ එයාට පුළුවන් ඒකේ ශාස්ත්‍රය ඉගෙන ගන්න. ඒ ශාස්ත්‍රය අධ්‍යයනය ගුරුවරයෙක් වශයෙන් උන්වහන්සේ කළා. ඒක ආගමක් හැදියේ නැහැ. හැදීමක් හැදියේ නැහැ. ශාස්ත්‍රය දුන්නා ජීවිතේ පාවිච්චි කරන ක්‍රමය. එච්චරයි. ඉන් එහා බුද්ධ ආගමේ මුකුත්යි. ඉතින් අනිත් දේවල් ඉතිලා තියෙන්නේ ඒක සංගමනාත්මකව විවිධ පරම්පරාව ගෙන යනවා. ඒවා ඉතින් ඒකට උදව් කරන දේ. මේක හරය ඇතුළට ගත්තාම මිනිහට තමන් කවුද මාගේ මොනවද කරන්නේ කියලා තේරුම් කර දීමයි ඒකෙන් කරලා මේ සිංහලගේ ගුරු පුත්‍රයා බුදුහාමුදුරුවනේ අලියම කරුණා සමාපatti දැකලා ඒක නිසා මේ මනුස්සයාට ආර්ය සම්පන්න දෙවියෙක් නිසා මේ ජීවිත ආර්ථයම කරන්නේ උන්වහන්සේ මේ දුලාලේ යෝගුත්‍රා වෙනුවෙන් එයා මමියනි ස්ථානයේ උන්වහන්සේ ඇවිල්ලා යම් කියලා ජීවනකට වෙලා ඉන්නවා. එතකොට මේ අනුස් පාන්දරින්ම නාලා අර එලි මහන් දෙදෙසකට ඇවිල්ලා හතර දිශාවට දැන් වදිනකොට බුදුහාමුදුරුවෝ ඒ පිටු කරේ. මේ මාත්‍ය වැඳලා ඊට පස්සේ බුදුහාමුදුරුවෝ දැකලා බුදුහාමුදුරුවෝ කයිදලා. ඉතින් සාමාන්‍ය ආධිකාන්න පිළිමුල රාජලා ආවා. සම්පූර්ණ මොකද කළේ? අන්දතරම්සේ හතරකට ගන්න, දෙකක් ගන්න, පොළොට ඒ මොකද එන්නේ? ඒවා ස්වාමීන් මගේ පියා අන්තරාව. මේ පියා අන්තරාව වෙන වෙලාවේ මට කිව්වා මේ පුතා උඹ මේ දවසට සුපරක් මේ පුතා හයක් දෙනවා ඒ පුතා හයට වඳින්න. එච්චර උදව් කරන්න ඕනේ හැබැයි මේ ගෞරවය නිසා මම තාලා නැත්නම් මුණකට හොදලා ඒකට විශේෂ ගෞරවයක් දීලා කලින් ඉතින් නෑ ඉවරම එදා ඉඳලා මම ඉන්නේ අය ගැටට නෑ දැන් විදුම ගේනවා ආකට වඳි බලන්න ඔය අය ගැටට වඳින්න තාත්තා කිව්වේ මොකද නිසා එහෙම මුකුත් කියාගන්න සාර්ථක අවස්ථාවක් නෙවෙයි නැහැ. මේ කිව්වේ. ඉතින් මේ මගෙන් කිව්වේ විතරයි කිව්වේ. ඒකට බුදුහාමුදුරුවෝ ඒ කියාද ඉස්සෙල්ල පියාගේ ඒ අදහස ඉස්සෙල්ල පියා අදහස් දෙන්නේ මේ මේ නිසා ආයත මේ විදිහේ කරීමට එය එක්තරා ප්‍රමාණයක විද්‍යාත්මක ගුණක හොඳ කල්පනාකාරී ජීවිතයේ පිළිබඳව තේරුම් ගත්ත කෙනෙක්. අය බුදුහන්සේ අඳුරන්නේ නෝ දෙසිද්ධියේ බුදුහන්සේ නුලින් යා විග්‍රහ ලැබුවා මේ හැය දිශාව ලෞකික ජීවිතයේ සාරවත් කිරීම සඳහා මේ දිශා හය අවශ්‍ය ඒ දිසා හය අයිති කරුණු හය එනේ ඒ දිසා හයට අනුකූල දිසා හයට අනුකූල ඒ කාරණා තේරුම් අරගෙන ජීවත් වෙනවා නම් එයාගේ ජීවිතයේ ලෞකික වශයෙන් අර රෝහංකම් නැතිවීම සංසුන්ව ජීවිතය මේක උපකාර වෙනවා කියලා බුදුහාමුදුරුවෝ විග්‍රහ කරනවා ඒකේ නිසා කිසි දකුණු නැදී විදර්ශනාංග උඩ යයි. රෝණාන්සේ කිව්වා මේ උතුරට වඳින්නේ කියේ ජීවිතයක් එක්ක සම්බන්ධ වන එක කරුණ. මොකද්ද? උතුරු පැත්ත හැම වෙලේම තමයි ආකර්ෂණය වැඩි. ආකර්ෂණය උතුරට කල්පනා. ඒක සංඥාව, ඒක සංකේතය. ඒක නිසා මිනිසෙකුගේ සිටිවි වඩා බලපාන පැත්තක්. ඒක එක එක්කෙනා ඒ විදිහට ඉස්සල් සම් බලපාන උදා. හැම වෙලෙම ඒ උතුරට ඇඳුම් දෙන්නේ එහෙනම් කොම්පිටිගේ උනා උතුරු කප්පේ කියලා කියන්නේ ඕකටයි උතුරට ආදර්ශනේ කියන නිවාසයකට ඒකකට යොමු. ඒකේ ඒ කොමිෂන් දෙකේ නෑ මේ හැම වෙලේම උතුර වැඩි මාකස්මේදී ගත්ත වශයෙන් දෙන්නේ දැන් සිදු බුද්ධලේ යම් කිසි ආපදාවක් හරිද නැත්තම් සංසුන්ව විදීමට බැරි හේතු සමුණාම එයා හයන්නේ එයාගේ මත්තමේ ආය නම් මිත්‍රයන්ගේ උපකාරයයි ආවයි. එහෙම නැත්නම් රාජකීය පැත්තෙන් ආ දෙයක් නම් එයා පිළිපතන්න ඕන අමති අමති. වැඩවලුන්ගේ කියන. අමතියි කියලා කියනවා. ඒකටත් හේතුවක් තියෙනවා. නමුත් අමතියාගේ සහය වෙනකොට තමන්ද දී තමන්ගේ කාර්යයේ තියෙන ඔක්කොම කරුණු තේරුම් ඒවාට අවධිවෘද්ධ වල කරලා නිසි කරුණු ඉදපත් කරගෙන අන්නේ කාරණයට ඥාත ඉදිරිපත් වීමට සුදුසුකම් ගන්න හැමති පක්ෂයටයි පුළුවන්. තෝරගන්න හදත් එහෙමයි උදව් වෙනවා ඒක නිසා උතුරට වඳින්නේ කිව්වේ ඔය වර්ග දෙක ගෞරවණය තබා ගන්න වඳිනවා කියන්නේ ගෞරවය ඒක උතුරට වඳලා නෑ ඒක කාරණේ මේකයි ඒ තමයි ජීවිත නොසන්සුන්කම් හරිද සීද වලදී පිහිටක් පැතීම තින්නේ මිත්‍ර අමාත්‍ය. අමාත්‍ය කිව්වහම තමා යටත් වෙලා ඉන්න. සමාජකින් යමක් වීමට තරම් සත්‍යයේ ඉන්න කවුරුත් ඔය ගලේ ඉඳලා. සැකකියාවක් කරනවා නම් යා පියොන් කෙනෙක් නම්. තමාට වඩා ඉසත් ඉන්දායෙකට යා දුක් ගැන ඉඳ කියලා ඒ මාර්ගෙන් යනවා. අන්න ඒ විදිහේ තත්ත්වයක් මේ මේ හැඳිනීම අත්දකින්න. සුභයාට මොකක්ද මේ කරන්නේ? ඈදී කලින් මේ වණ්ඩලාවෙන් දෙන්නේ මොකද්ද? ඒක කවුරු වෙන්නේ? මේ ආනිකර තාත්තෙන් පතර නොගෙන ඉන්නේ. ඉන්නේ කයෙන් දෙන්න. ඒ අය මොනින්නක් නෙමෙයි. ඒ අයට ඒ අය තමා පිළිබඳව අප්‍රසාදයකටපත් නොවන විදිහ. ලෝකේ අපි දැන් කවුරු හරි. දැන් රටේ ඉඳන් විතරේ කුජාරි උද දූෂ්‍ය කළා නම් කිසි කෙනෙක් එයාගෙන් ලැබීපු කරදර නොයිකේවා තියෙනවා. ඒකට තමයි ගෝණ එයා කමද පිටක් ගන්නත් බැහැ. ඒක නිසා ඒ අයව තමන්ගේ හඳුනන්නේ මිත්‍රයෙක් කිව්වේ තමා ඇතුළට වැටෙන්නේ කවුද? එයා මනසාරකේ කරියෝ වේවා. ඒක ප්‍රශ්නයක්. අසුරට වැදෙන තනත්තාගේ හිත් නරකයි. ඒ වගේම ආයතකාරී විදිනායිගේ හිත් නරකයි. හිත් නරකලා තින්දෝල නරක නොකලා තියෙනවා. හිත් නරකතව ඉඳීම කරදර වෙනවා. ඒක නිසා ඊට වඩා ලාභයි ඒ අයගේ හිත් නරක නොවන තනතලා තියෙනවා. අන්න ගෝපුත්‍රයාට අලුත් දර්ශනයක් ආවා. අලුත් දර්ශනය කියන්නේ එයා හිතේ නෑ ඔය කාර්යය ඔය විදිහට. එයා හිතන්නේ දිශාවල් වල බලයක් තියෙනවා. නැත්තම් අභිජෝහිතයන් බලවන්ත වෙනවා. එහෙම ආදර්ශයක් ඇතුව එහෙම හැඟීමක් යාළුවෝ හිතුවේ. නම් මේක ප්‍රයෝජන ගන්න පුළුවන් පැත්තක් බුදුහාමුදුරුවෝ මේක. හැබැයි මේ බුදුහාමුදුරු කියන්නේ ඒ දුහ ඒ ඒ යාගේ පියාගේ අදහස් නේ. යා ඒ හුඟක්ක කවදා හරි නැනවතෙක් කුට මේ සිද්ධිය හමු දාන මේ හින්නට මේක කාරණේ වටහා දෙන්න. එතකම් මේක පරිස්සම් කරගෙන. එයා ඒක නොකර ගෙන්නේ. ඒ මතේ කියන්නේ අර වැඳීමෙන් යාකලේ කවුරු හරි කිව්සේ හමු දාට ඕක පිළිගත්ත එයාට මේක වටා ගන්නවා මේක කාර්යය. අන්න ඒ උසුරට වදින් දෙවි ඕකයි. ඊළඟට අ උපද නැගෙනහිරට අ වදින් දෙවිව කාර්යය. නැගෙනහිරට වදින් දෙවිවේ නැගෙනහිරෙන් තමයි සිතාව ඇති වෙනවා. පස්නායකේ තමයි දැක්කේ. නැග්ම දැක්. එතකොට ආ රෝගී ජීවත් වෙන අය වැඩි දෙනාකින් ගෘහස්ත ජීවිතේ ගෙන යන්න වෙනවා. දැන් ගෘහස්ත ජීවිතේදී කනස වෙන තේන්තිය අපිට අමාරු වෙනවා. නොයේ හේතුන් මේ භෞතික ජීවිතය ඇතුළතදී. නමුත් ඒ ඔක්කොම කනස්සලු හිත පීඩන මේ ඔක්කොම එන්නේ එයා හේතු එක්ක සම්බන්ධ නැහැ. හේතු එක්ක සම්බන්ධ වුණා නම් අර පීඩනේ නොයන තැනට යාට යම් පීඩනයක් ගන්නවා. ඒ හේතු එක්ක සම්බන්ධ නැහැ මෙයා ඵලයේ විතරක් එක්ක දඟලන නිසා එයාට සිදුන්නේ මොකද දැන් දැන් මුගල ගහන වනම් ගන්ධයත් ජීවත් වුණොත් ගන්ධේ ඉවරයක් නැහැ නිසුන් ගිහින් මේ ගන්ධයෙන් කොනින්ද කියලා බැලුවොත් එයාට පුළුවන් ඒ ගන්ධයෙන් කියන අස්තල්ලා දාලා ගහලා තියෙන්නේ අන්න ඔතන අපි මේ කලයට විතරක් දඟලන හැටි එකේ අදහස. ඒක දැන් මෙතන බුදුහාමුදුරුවෝ නැගණියට කිව්වේ මෞඛ්‍ය. ඒ මොකද? මෞඛ්‍යන්ගේ ජීවිතය උපකාර වෙලයි ඕනෑම ජීවිතයක නැත්මක් නැත්තේ කියන්නේ අපි කියන්නේ දැන්නේ නැහැ දේපොළ දුන්නේ නැහැ මුකුත් නැහැ. නමුත් ඒ මනුස්සයාගේ ජීවිතය ආරම්භ කළා ඉදිරියට ගෙන යන ජීවිතේ වැඩි වැඩි වැඩි වැඩි ජීවේ ඉදිරියට ගෙන යන ආරම්භයේ උපකාරය කියලා තියෙනවා. ඒ කඩිය. නමුත් එතන ඉඳලා දෙමව්පියන්ට අද දරුවන්ගේ අභිවෘද්ධිය සඳහා දෙමව්පියෝ විසින් කළ හැකි කළ යුතු යම් ධර්ම දේ තියෙනවා නම් ඒ සියල්ලම දෙමෝපිය විසින් කල යුතුයි. කල යුතුයි කියන එක නෙමෙයි. ඒලාගේ අතින් කරන්න බැඳිලා. එලා කරනෝමයි. කරන්න බැඳිවම පසුතැයි දෙනවා. ඒ පොත. ඒකෙන් දෙන්නේ ඒ ආයත කරන්න පුළුවන් නම් එලා කරනෝමයි. ඒක දැන් මේ දෙන්නන් මොකක්ද? දැන් එකමිනිය ඔබේ දෙමෝපිය දෙන්නා ධාතු වෙනවා. නමුත් දැන් කවදා හරි දෙමෝපියෙක් වෙනවා. ඒක හෝ නවෝ කවුරු හරි වෙනවා. මේ දෙමෝපියෝ දරුවන් පිළිබඳ අනක්කයකටපත් වෙන ලොකුම කාරණයක් තමයි ඊදා ලැබෙනකොට මේ කාලකම් කිසිම නැසන් කිල්ලක්ම කියලා කොහෙන් තාපනේ මේ දුකාන්තා ඒක වැරදිලා කියන්නේ එහෙම නේද කරන්නේ. ඒක හැදලා තියෙන අය කොහොමද නවත්තපා. කල්පෝ තාත්තන. හොල්ලක් නැහැ. අච්චරයි. අඳුර දුන්නා කරා. දුන්නා කරා. රට ඉස්සෝ කොයි කරන්නේ. රටක්. ඒවත් දැනෙන්නේ නිකන් අරිනවා වගේ. ඇයි මම කතාවක් කියන්නේ කියලා අමාරුද? කියන්නේ කොහොමද? හරි තව කවදාවත් කරලා කරගන්නේ ආනාවේ ආනාවේ සමානයි මාතාවිතා දිනපුවා ආචාර්යයන් දක්ෂිනා දිනයි මම කියනවා කවිය මේ වෙනකට ආචාර්යවරු එන හැටි මුලින්ම නනද පුත්තනාගා නිසා පස්යන් ඒක දෙකම කිව්වේ නෑ මේ උතුරු දකුණු නගරේ ඉඳලා මොනවද ඉන්නකම්? අනේ සාකාරේ නහාරේ ඔව් ඒ මොම්මර දාගත්තේ ඔයයි. මේක උතුරට ගුණ දස කයින් ඉස්සරහේ මේ තියෙන්නේ. ඔය නම්බරට මම කතා කරනවා. මොකද දන්නවද? මේක ඇත්තේ නෑ. දකුණු දිශාවට ආනයි. හැම වෙලේම ලෝක ප්‍රකට කිච්චයක් තමයි දකුණු පුරුවට ගන්න. දකුණ පුරුවට. යමක් හුරු වෙනවා නම් ඒක දකින්න. ඒක පුද්ගලයාගේ පැත්ත. ඒතර ආධාරියදී යමක් හුරු වෙනවා නම් ඒ කියන්නේ යමක් හුරු වෙනවා නම් හුරු රේඛා. හුරු රේඛා යමක් හුරු වෙනවා ඉන්නවා. හුරු රේඛා අවශ්‍යමයි යමක් හුරු. හුරු පැත්ත තමයි ඒත් ඒ ගුරුවරයා නැතුව යමෙක් ඉස්ලාමයේ සමහරු ධ්‍යාන වදන් ගිහිල්ලා ගුරුවර නැතුව ගන්නන්න නැතුව කොහොම අමාරුවද කොහොම හරි ගුරුවරයා කියන්නේ කවුද සමහර වෙලා වෙලාවට මෙයා අර වැඩ කරනවා මෙයා දෙයක් කියන්නේ නෙවෙයි වෙනවෙන්න පුළුවන්. නමුත් ඒක දිහා හොරෙන් හරි බලාගත්තාම දැන් එයා ගුරුවරයා ළඟ. කටින් කිව්වා හෝ ලස්සනයෙන් කියනවා හෝ බලාගත්තා හෝ ඒක කෙනෙකුගේ ලක්ෂණයක්. තොත ප්‍රයෝජනවත් ජීවිතේ ඒකට ප්‍රයෝජනවත් සුදු වීම තමා බලාපොරොත්තු වෙනවා නම් අවදාස්පත් ඒක තනි නිර්මාණයකට යොදන්නේ. ඔබට අහයි. දැන් ප්‍රශ්නයක් නෑ. මොකක්ද? ඔය ඔක්කොම පැංචකම් ගියේ විදුහා. විදුහා දැන් කවුද කියන්නේ? උන්වහන්සේ එදාය ජීවිතේ විද්‍යාත්මක නැත්තම් මේ දැනගතිය දේවල් හැම පැත්තෙම ඉන්නවා. ඉගෙන ගෙනයි අනගත. මොකුත් දන්නේ නැතුව මොකක් දෙයක් ගන්න කෙනෙක් කන දෙන්නා නේ. ඒ ඉගෙනගත්ත දේවල් වලින් උපුටාගත්ත කරුණු වලින් තමයි මෙන්න මේ විදිහට මේක කොළොත් මෙහෙම වෙනවා කියලා හිතන් පරීක්ෂණ කරනවා. ඒවා මොකද ඉගෙනගෙන නොතිබුණා නම් අර පරීක්ෂණය පවත්වා ගන්න ඔය ධ්‍යාන ආදී වලින් ඒ දැනට ගන්න ඕනේ. ධ්‍යාන පිටට ඇවිල්ලයි ඔය ඔක්කොම හපන් ගන්නවා. ඊළඟට ඒ කාරණයට කුමරයක් ආද කියලා වගුන් Taman දැන. ඒකේ දැනීම කිසිම දෙයක්. සමානින්ම දෙකක්. ඊළඟට දැනීම ලව කරගෙන මේ සමානින් බලාපොරොත්තු කරන ආකාරය. කෙනෙකුගෙන් ගත්ත අවවාදයක් ඔස්සේකින්ලයි ඒ දැනදා. ඒ අනුකම්පාව ගත්ත පොඩට නාස්ති දුරුවෙන්නේ නැහැ. Taman වහන්සේ. අනිත් ඒක පෑදී කවුද? හරි. ඔබේ ඊළඟට ඒ එතකොට හැම වෙලෙම මොකද ගුරුවරේ පැත්තට හරවන්නේ හේතුව හැම වෙලෙම තමාට වඩා දන්න කෙනෙක් ලෝකේ ඉන්න කාගේ පිහිට මට අවශ්‍යයි ඒ කාටවත් බ්ලොක් කරලා ඉන්න බෑ. ආගෙත් තියෙනවා කියන්නේ සීිත වෙන දුරු ගම්සියක් අවවාදයක් හෝ ආදර්ශයක් දෙලේ කෙනා දුරු වෙනවා. එයාගේ මංගල ලබන්නේ. ඒකට මෙයා මේ මුක් දැන් මෙයාගේ හිත සකස්යෙන් කොහොමද? මේ හිත සකස්යේදී ලෝකෙ කිසි කෙනෙක් සමාජේ පානුගේ කිසි කෙනෙක් රැඳිකාරයෙක් වගේ නොකෙන්නේ ජීවත් වීම උපදීන වගේ කරදර විතරයි. වෙන මොකුත් නැති කරදරයක් නැහැ උපන්නේ. මේ ඔක්කොම කීවේවල් ඒවා අවහිර කර ගන්නවා. ඒවා කියන්නේ කොහොම යම් කිසි අතන් තමයි ජීවත් වීමේදී වෙනංගයි මේ ඒ සෝද අම්මක ඒක හතරක් දැන් ඊළඟට උඩ උඩ පිළිබඳව කියන්නේ සමනා ධාම. මේ සමනා ධාම කියුවහම අපි ගන්නේම මොන මොන දුක්ඛාවයයි අහමද ඒ සමනා ධාම. ඒ ඔක්කොම සංකීර්ණ ඒවා අන්තර ගන්නවා. සද්ධාහන් දාගලා දැන් හැදෙන්නම් මෙන්නේ විදිහට. සමන කිය මොකක්ද? සමන කියන්නේ යම් තරමක් දැන් ප්‍රමාද කියන කෙනෙක් සිත සමනය කර ගැනීමයි. ඒ වගේ නීතත් වඩා පරිසුද්ධ ජීවිත ස්වરૂපයක් ගැනීම තව වෙනවා. ඒ දෙකොළ තමන්ගේ ඉඳි ඉඳන්නේ ඒ අවකාශ දෙන්නේ තමන්ගේ සිහින ආවිද. හරි. ආර්ණේ මොකද? එයාගේ ජීවිතේ එවැනි උසස් මට්ටමක ජීවිතයක්. අර විදිහේ ශ්‍රේෂ්ඨ මට්ටමක ජීවිතයක්. පිළිගැනීමට සමාජ චිත අර ආකාරයෙන් ලැබුරු කරනකොට ගුණයට ගරු කරන චිත්ත රූපයක් ඒ පුද්ගලයන් විසින් ගුණයට කරපොන්න සිත් රූපයක් ගමැත්තුව තියනවා නම් එයා අගුණ වලට ආරම්භ කිරීමක් යක්. මොකද එයා ගුණ ඉදිරියට ගියොත් ඉතින් සීනිවල් ඥානදි කියනවා. ඒක ගන්ධක්. මොකද මේක මේ තරම් බෝතල් වල දාලා බලසම් කරගන්නේ නැහැ. ඒක ගන්නත් එක්ක. එතකොට පැමිණහයේ අපේ වැටෙන වැටෙන සිත්යේ අසාරත්වය තමයි. සොද දැක්කකින් තේනවා දීප්ත සංග්‍රහණයක් කිරීමට මේ මනුස්සයාට පුළුවන් අන්තිම උපරිම උපකාරය දීලා තියෙනවා. ඒක අරයාගේ අර සමන බ්‍රාහ්ම කිව්වහම අපි අර අරකට නැවතෙන්නේ නැහැ. ඒකට ගියොත් එන්නේ අපි සම්පූර්ණම අමාරුයි. මොකද මේ අමාරු වෙట్లా දැක්කොත් ඒ ප්‍රතිරූපක කියලා කියනවා ඒ කණිත නිරූපණ කරනවා. කණිත නිරූපණ මෙතන ගණන් ගන්න. යම් කිසි කෙනෙක් දැන් මෙතන යම් කිසි ශාන්ත භාවයේ සෑම දිනකටම සංසිඳ පුළුවන් ආකාරය යම් මේකේ සංවර ස්වરૂපේ තියෙනවා නම් ඒ පුද්ගලයාට අන්න පුද්ගලයා ගෞරව විකක් පහළ කලින් ජීවිතය නැත්නම් ඒ උසස් කරන දෙයක්දී ඒක එයාගේ සිත් එවැනි දේවලට හුරු කිරීමට අර යායාදී කරනවා. යා දෙන්නේ මොකද්ද? හැම වෙලේම නරකට අගෞරවී අර අතුරියක් වීමත් හොඳ සාහිත ඇදියාම අර ක්‍රියාවුනේ යාට වර්ධනය. අන්නේ වර්ධනය කිරීම හදන්නේ. හේතුව ජීවිතේ මුලින් මතුවේ නන. ක්‍රියාවට වැඩිලයි බොහෝ විට ජීවිතය ජීවවල දුක්ඛිත ස්වરૂපමක් වෙනවා. ඒවා අප්‍රිය කරන ගතියක් ගමු කියනවා නම් ඒවට එන්නේ දෙදෙනෙක්වත් යනවා. අන්න ඒක නිසා ශ්‍රමණස්සා මේ උපස්කන්ධ ඉතින් මුද දිසාව කියලා කියනවා. ඒකේ ගෞරවය ඉන්නේ සිතෙන් පිළිගන්න ආකාරය. එයාට ගිහිල්ලා දන් නමස්කාර කරගෙන සංගරණයක නෙවෙයි සිතෙන් එයාව පිළිගන්න ආකාරය. මොකද එවැනි සත්‍යයක් ඇති බුද්ධලේඛකගේ හිතක් මොවිද්දනව ඇත. කල හැදී හැදී සහායක් දීම ඔහුට පීඩාවල දේ තමා සම්බන්ධ නොවි මේ ඔක්කොංගම කියන්නේ ගෞරවය. දැන් අපි ගෞරවය කියන්නේ ආද කැදී දේ නැන්ද. අරව යනෝ යන්න කරදරනකොට කියන එක එහෙම කියනවා. අර වැන්නේ අර එක තමයි ගන්න ගෞරවය. ඒක නෙවෙයි ගෞරවය. ගෞරවය කියන්නේ අනත්යක් වෙන්නේ. එයාව තමා හිතෙන් පිළිගත්ත බවට සමාධි හිතෙන් සමාත වෙන්නේ. ඒ හිතේ තේනකොට එයා ඉදිරියේ තමා පිළිපදින ආකාරය සමාධි හිතෙන්ම තීරණය වෙනවා ඇති. අන්නේ තීරණය දෙක බලලා සමාත තේරුම් ගන්න පුළුවන්. මම ගෞරව කරනවාද නැත්නම් ඉන්නකද? සමාගේ හිතෙන් එන තීරණය අතනේ ඒක බල ගෞරවයෙන් ඇතිද? දැන් මේ සමාධි විඥාන නීතියෙන් මේ සාහිත්‍යයක් වශයෙන් වගේ මොළෝ පාස් කරනවා හේතුවා කර ගන්නවා අගලට ගන්නවා මේ ඔක්කොම තියෙනවා ඒක ඔක්කොම ක්‍රියා ක්‍රියාදත්ත ක්‍රියාවලින් දෙන්නේ වලට අභ්‍යන්තරේ කොහොමද ගන්නවා හරි අර ඒක අභ්‍යන්තරයෙන් මගේ හිත න්යායට මහා උදව්වක් එහෙනම් එයා තාම මගේ හැදෙන්නේ නෙමෙයි එයා කතා කරන්නේ මම මෙහෙම ආදි වශයෙන් එයාට පේනවා ආදි වශයෙන් ඒ මොකද කියන්නේ එයාගේ හිත ඇතුලෙන් ඒ කාරණේ ඉතාම හොඳ පිළිඅරන් කියන බව සාක්ෂියක් එයාට අන්නේ කියලා. ඒතර වර්ග දෙකක් තියෙනවා. ශ්‍රමණ ප්‍රාප්ත. ශ්‍රමණ ප්‍රාප්ත කියන්නේ සාමාන්‍ය සංකප්පාරේ සංවර ස්වરૂපයෙන් ඉන්නකන ඊට වඩා දීපුදලා බ්‍රහ්මචර්යාව අද. දැන් න්යාය ජීවිතයේ ඉන්නකන වර්ග දෙකකින් දෙකක්. ඒකයි කොමල ප්‍රාණ. දැන් මේ කොමල ප්‍රාණ කියන්නේ මුණ නූල කරේ ගහගත්තා නම් බාහමලයි. ඒ කියන්නේ හරි. අර ඒ නූල කරේ ගත්තා නම් න්යාය තමයි. කොහොම දෙයක් දෙයක් අපි අමාරු වෙන්නේ. කවුරු හරි තමයි නූල හරි මුණ නූල හරි අමුදයක්. ඒක කෙසේ වෙතත් තරතුන් දිහා බලනවල බුද්ධිලේ. එත්තක්ම් ආහු නැති. අන්නේ එකයි දිශාවට යත දිශාවට දැන් කළා දැන් සාහ කියන්නේ අර ආය දිශාව මේ ඔබ දාස දාසි දාස දාසි ඉන්න ඒ මම සම්බන්ධ නැහැ තවත් වෙන කම් කරුවා සාගදා සාගදා කියන්නේ පහළ ගැටි ගැටි එතකොට ආමානින් කෙලවත අනේ උන්ට දීලා තියෙන මහ කපල්ට දැක්කා ඒක තමයි මේ වද දෙන්නේ කියලා ඉතින් කියනවා නැහැ රාගෝ මේකේ ඉස්සරේ කොටස් පරිපාක ඉඳලා දෙලා කියනවා මව් මව්යන්ට කැමති මව්යන් සැලකන්නේ මොනවයි දරුවක් මව්යන් ආරාමික ස්වરૂපේ ලෝක පාරසි රොකරම් වර්ධනේ කොහොමද බලද්ද දැන් අපි යම් කිසි කෙනෙක් හැකියාව ඒ අයන්නේ පටන් ගන්න අපේ හැටි තමයි අපේ මේ සත්‍ය අපේ විඳනගත් ගමන් සීලාකාර ආස්තන දැන් විලාවල මේ මනුස්සයත් යාය අපේ අභිසාර හැබැයි දැන් විලාව අර ඒ විතර ස්වාමීන් වහන්සේ ආදි සීලාචාරද මත්න පොත්ත මෙහාගෙන මේ තව දිනවා මේ විතර පොත්තක් අද ගන්න කිව්වොත් අරයට මහත්මයා කිව්ව හැටි දෙලෙන් කම ගැටෙනවා Maar hij denkt dat je een beetje maakt. එහෙන් ඒ අපය සකස්තොත් හේ සාමයට කවදාකවත් සීවකයාගෙන් ගැටීම ගැටීම වෙනවා. හේරේ ගැටජි සීමාවක්. ඒ සීමාවේ හැම වෙලේම තියාගෙන පිරිසකට වාගේ සැලකන්නේ කියලා බුදුහමතුතු කියන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ ඒ අයට කලබල මේ කොමරික දෙන්නවා. ඒ දාහය. දාහයන්ට කලබල නැතිවෙනවා කියලා දුන්නා. අවදාක කරන්න දෙන්නේ බාර දෙන්නේ. සදහනේක කරන්න දෙන්නේ කියන්නේ අක්‍රපාද අත්ත ඒක වාග්ය දෙකල කියන්න ඕනේ කියලා කියන්නේ නැහැ. ඒ කියන්නේ මානසිකව කරන පුළුවන් ප්‍රමාණයකට ආත්මයෙන් බාහිර වෙන්න ඕන. ඒ වගේම ඒ ඔහුගේ ක්‍රමයේ හැටිය ආ නරුණු නොගා වැටුම්දවත් ඊළඟ ඔන්න යන්තම් හරි දැක්කේ පොතක් දෙකකින් මේ කියන අරක. ජනතාවගේ උදාසී දෙයක් තියෙනවා. ඉක්මනට යාගේ. ඉලන් උපස්ථානයේ හැර මේ උසස් එකකින් බාර ගන්නවා. යාක උපස්ථානය. ඒකවල දැන් යම් කෙනෙක් ඉන්නවා නම් අපි කියන ආකේම මා ඔළුවා. එහෙනම් ලක්කදී ඉන්නවා අපිට අවශ්‍ය කන්නේ. කියලා කිව්ව හැටි ආවේකෙන්. දෙකක් ගන්නේ අර මියා බොරුවට කිව්වද නෑ නෑ දැන් උන බෑ කියලා. මොකද දවල්ට කන්දෝල. ඒක නිසා ඒක නිසා රෝගී අවස්ථාවේදී නියම ප්‍රතිකාර කරනවා. වැඩගන්න. හැබැයි රෝගී රෝගී පදු. යාට දවස් පෑම් දෙන්නේ නැහැ. ඒ දුන්කන්ට ඉන්නේ. ඒ දෙකේ පාරනවා. හැබැයි තියනවල එන්නේ එන්නේ තුනේ. පොරකෙදි ගන්න බෑ. එතකොට එහෙනම් ධන දීපේ කතාව. ශිෂ්‍ය දෙන්නෙක් ඇවිල්ලා ඉන්න හොඳ එකක්. ආව ශිෂ්‍ය නෝල පන්තියක් අන්තය ගානේ. අදදී ආපුවා. එයා බොහොම හොඳ ඉක්මනට. ආ එන දෙකින් දෙන්නේ. කියා දීලා කරපලක් දෙනවා. හොඳ වැඩි ආ ස්වාමීන් වහන්සේ නද්දේ. ගුවන්ජලා වෙන්නේ මේ දේ කරන්න මේ අපි ආගේ බස්සලකෝ දැන් ඔබ වහන්සේ සංකීර්ණ අපිනේ දැක්කේ විදිහට අපි ප්‍රමාණික කම් මෙයා යහලා දෙන්නේ කිව්වේ නෑ ඔක සංකීර්ණ නෑ අපිට ඒක නිසා දැක්කේ ඔබට නෑ මොකක්ද අපිට දෙයක් නෑ ගොඩ දෙන පාන්නේ එද ඌර කරවලදී නේද අර නියම කරලා එදෙස් නම් ගන්න ඕන හොඳින් ඉන්නවම වැඩ කරා දෙකෙන් එකක් ගාමු කියන්නේ ඒ අයත මේ දුක් ඊළඟ වල ඊළඟට තමන් ගන්නා වූ ආහාරය හැර එන්න දෙන්න දෙක්වා වෙනද දැන් මෙතන අය මොනවද කන්නේ ඒ නිහඬ තින්ම ආහාර දෙන්නේ කියලා බුදුහාමුදුරුවෝ කියනවා එයාට පොළොස්සම්බලක් ඊළා මෙලාට මේ වෙනස් උදාහරණ ගන්න කියලා ඒක හේවකයාගේ ජීවිතයක කරනවා. ඒක විෂයාකාර අධිච්ච නොකේ ඒ විදිහට ඉවරනවා. එයා ඒකන් කොල්ල බැලුවා සාධාරණ සංකීර්ණයක් ඉන්නේ කියලා ඒ හේවකයා. ඊළඟට එයාම නිති කලට වැඩි මුදන්නේ. වැඩි මුදුනේ කියන්නේ සංකල්පයෙන් නෙමෙයි. සාධ ඉතින් මේ වෙලාවට යාළුවෝ නැහැ. කම්පියුටර් බෑගකට වඩා වැඩ කරන්න බෑ. මම දැන් ගන්නවා වැඩ තියෙනවා සම්පූර්ණ ඉතිරියලා. අන්න එහෙම කලකොලකොට ස්වාමයා විසුකම් ඉස්සයි සම්පූර්ණයි කිව්වා. ඊළඟට ගැටලු ගන්නේ මොකද? හැම වෙලේම මතක තියාගන්න ඕවා මතක දෙන්නේ ඉවත් ආගයට වගේම තාත්‍යාගේ මතක දිල්වන්නේ කිව්වා එයා ඇවිල්ලා ඉන්නේ දාසකම. දැන් සමාජයේ කම්පේ මන්දට කරු කරන් යනවා. නමුත් අර ආහාර පාන ආදීන් අරමුණු කරා. ඒලාද හැම වෙලේම මතකයේ කියන්නේ කිව්වා ඒලා දාසෝ. දාසෝ බව මතක වෙන විදිහට ආමියා පිළිගත්තොත් ඊට ඊළඟට වෙන්නේ මොකද? ස්වාමියා කවුරු දාසයා කවුරුන්නේ? ඒක නිසා දාසයා ඉතියේ ඉඳලා එතනම කියන්නේ ඒක නෙමෙයි. ඒකයි ගැටි නිසා. ඒක දෙවියන් දැක්කම අතෝ සතුන් දෙක. එකක් ප්‍රධාන කරන්නේ එකක් දෙන්න. එතකොට ප්‍රධාන කරුණ ඉන්නේ කියලා. කිව්වොත් අර දේශන් කරේ ඉන්නේ කියලා ආ සමන්නේ ඉන්නේ වාදිනා කියන එක අර ප්‍රධාන කරුණ දෙන්නේ නැහැ. ඊළඟට යා නිකම්ම අමතක වෙනවා යා ප්‍රධානය මන් දෙන්නේ. ඒක පිටේ. ඒක නිසා කවදාවත් එයාගේ මත්තනේ නැහැ එන්නේ. ආතත් ආදහන්න ආතත් මේ සත්‍ය සමානාත්මතාවයේදී එක්කෙනා මෙහෙම නේද කිව්වේ. ඒක ගැලුවා. නම් මේ සුදුසුලා තියෙනවා කාණ්ඩවල. ඒ අද විතරක් කියනවා. අර මං කියු ප්‍රශ්නේ අහන්න අර බුදුහාමුදුරුවෝ සමානාත්මතාවයේදී මොකක්ද ඒකත් අපි තේරෙනවා. සමානාත්මතාවය කියන්නේ සමානෙන් අනිත්‍යයි. සමාන ව්‍යාපයෙන් සම කරන අනිත්‍යයි. එතකොට දැන් අතන අතනයි සමානාත්මයි. මොකක්ද? මෙයාද නැහැ. මමසා. බැරි වෙලා මට අපේ ස්වාමියා දේවදයන් ඇදී විද්‍යට නොකලපුවා. මම ස්වාමියා කරගන්නවා. මොකද? ඒ දෘෂ්ටිය. අන්න තමා ගැන හිතුවා. ඊළඟට ඒක නිසා මේ නිහකට ඒකක් දැන. මේ නිහකට මම ඉගෙන ගන්නකොට මේ නිහකට මොකක්ද? අවදි අරිහ කරපු මේ නිහකට තමයි. ඒකට අරවා කියන අංක වැඩක්. දැන් ඉරාදී දැන් තියෙනවා ඒක තමයි. පැහැදිලිවද? කරවල කියන. රටේ අන්දන්නේ බලාගන්න. ඒ සත්‍ය අනුගත අරයට අමතක වෙලා එයා තියෙනවා ඒ කියන්නේ මොකක්ද මතෝනින්දා නමත ඇත්තහිලා බැරිලා තියෙනවා සම්දයක් නැහැ නමුත් ඒ වවුරු 2000 කට එහා ඒ සාස්ත්‍රීය ප්‍රෝග්‍රෑම් දාන හැබැයි ඕ ඉන්නේ යාලු ඉතින් ඒ දාලවත් දුන්නේ විද්‍යාන් කියන දුන්නේ ඔක්කොම කියන්නේ ලෝකෙ ඔක්කොම ගහන්නේ ඉස්සෙල්ලා ගහනේ හිට නැති මේ කොහෙන්ද මමත් ගහනේ මෙහෙදී ආවේ ගැස්ස. නමුත් මේක මේක තමයි. ගහනේ ඉන්දියාව කවුද? රුවක්. තුනක් තමයි අයියෙන් අවද කරහත්. ඒක නිසා මේ උපරක් නැහැ. දෙයින් දෙන්න බෑ. හරිද? කැලේක ගුණාවක් ඉන්නේ නැහැ. මෙතෙන් නැත්තම් ගහක් ඇතිනේ. එයාට තියෙන දුකක් තියෙනවා. මෙයා හිත දිහා බලුවොත් ප්‍රවෘත්ති වලදී නැති ග්‍රහණය ග්‍රහක් කියන්නේ ග්‍රහණයට අහුවෙච්ච. හිතක් ඇතුළත. ඒ කාර්යකම් අනේ ග්‍රහක්. අපි නමුත් මේ සාමාන්‍ය සම්මුතියකින් දෙන්නේ ඒකෙන් තේරෙන්න ආසන. ඒකෙන් තේරෙන්න හදන මේ ආදී අය වර්ධ වෙන එකේ කොටස. අත්ත නාමයේ දස්ස අවිස්සහනේ ඒක දැන් මේ නෑ හරි ඈ ග්‍රහණය කරන ග්‍රහණය කරනවා ග්‍රහණය කරන ග්‍රහණය තමයි අපි කරන්නේ ග්‍රහණය. ග්‍රහණය කරනවා. ග්‍රහණය එන්නේ දැන්. ඒක බුදුහාමුදුරුවෝ වදාරනවා පුරාවට කියෝකේ. මේ සම්මුතියන ලෝක සම්මුතිය රට සමාජ ජීවිතේ සමකට යන්න නොදී සංසුන්ව තබාගෙන එක්තරා ප්‍රමාණයක් ජීවිතය කරදරය අතර නොගෙන ඉවත් වීමට මඟ පාදකු ක්‍රමයන්ෝය ගත විකාරයක් යාම් අරදින්නදී හයිසා නමුත් ආර්ය ආර්ය ආර්ය කවුරුද ඒ කියන්නේ නිද්දෝෂ කලේ ආධිකනේ නිද්දෝෂ කලේ ඒ ආර්ය භවයේද හතන ඔකේ ආ සමේකම රසාව තියෙනවා දුවා ආජීවිත සංවිධානය ඔව් ආ ආ හතර දැන් දීකමක් ආහාර ජීවිතෙන් කරන්නේ ඒ වගේම එයා අසු නොවන කාරණා හතරක් මේ දෙක විතරක් ඔය හතරක ආර්යයන්ගේ ජීවිත කතාවේ ඉන්න කෝ පොඩි යන වෙලාව හරි හරිකාරයි. නමුත් මේ කාරණා සාධාරණයෙන් අත්තර කාරණා ආනාපාන අදිනාදාන ආනිච්චාකාරය ඒකට දැන් අපේ නෝක් දන්නවා ඔය පන්ති කියන්නේ කොහොමද කියලා අපිට හිතත් ආගයි නමුත් මේ කතා කරන්නේ ආර්ය ජීවිතයට කතා කරන්නේ. ඒ ආර්ය ජීවිතය ගැන මොකද? කොහෙත්ම දුක් නොවින සත්‍යය ගැන ආර්ය කියන්නේ. මොනනම් දුකක් ඇතිද? කරොටියා කාරණා හතරයි අත් අකරියෝනේ කාරණා හතරකටයි අහු දුන්නේ ඒකට අපි අත්හැරීමයි අහුමි. ඒක දෙකක් හතර බුදුහාම වෙන්නේ. අත්හැරීමයි කියන්නේ තීන දෙන්නේ. අහුවෙන්නේ කියන්නේ නැති දෙයකට එකතු වෙන. නැති දෙයකට එකතු වීම දැනගෙන ඒකට අහුවෙන්නේ. ඒක අලුත් දෙයකට ආවේ. ඒක අත්හරිනවා කියන්නේ තීන ගැටකට. ඒකෝද අත්හැරි හතරයි නිවිගේ ජීවිතයේ සම්පූර්ණ දුක නැති. පවතාගෙන නිදොන් බුද්ධලේ කමින් ඉවත් වෙනවා. අත්හරින්න. ඒක ආර්ය ප්‍රතිපදා. ආර්ය ක්‍රමය. ඔකයි බලන්න ගන්න. ඒක ගන්න. නෑ. ඒකට පානාල්පාද. දැන් අපි පානාල්පාද කියන්නේ පානාල්පාද වේරමණ්‍ය කියන්නේ පානාල්පාද කියන්නේ ප්‍රාණ භය කිරීම. ඒක අපි වර්ග කරලා තිනවා රැකලා දෙනවා අරයට වදයක් දෙන්නේ. ඒකයි අපේ පානාල්පාදයේ දින නමුත් අපේ දැන් අපි සංස්කාරයන් මාත් සම්මුදා බලකල දැන් අනිත් එක හරිතාව කල්පනා කියන්නේ හයිදර් බලන්න ඈ හයිදර් අහන්න බෑ අහන්න ඕනද ඉතින් ඒ හයිදරාව දැන් අන්නක තමයි අන්නක කරන්නේ ඇදිලොදිගේ ආ ආත්තද නියමනේ උසාද උදව්වක් කරලා දෙන බව පෙන්වනවා. තාත්තා උසාට සෑහෙන ප්‍රමාණයක උදව්වක් කරලා දෙනවා ඒක අපත යන දෙවිකාරයක් හෝ බොරුවක් නෙවෙයි. ඉඳගහම හරියනවා. ඒ නිසා තාත්තා කරලා දෙන්නේ නම් උදව්වක්. ඒක වඩා ඒක උදව් වෙනවා කියන්නේ. ඒ නිසාව ඉස්සර කියන්නේ කලින් නාමයෙන් දෙපළ. ඒකම කියන්නේ ආනපනාව කඩේ කියන්නේ දෙමෝපියන් දෙන්නේ කඩේ කියන්නේ පැහැන්නේ කියන්නේ. ඔව් ඔව් මේ අන්නකට කරපියව තමයි ඔක්කොම. මේ මේ දරුවෝ යකින් දරුවෝ දැක්කොත් තමයි කියන්නේ. හරිද? රස්තරේ ඇයි වදින්නේ කියලා කියනවා. වදින්නේ කියන්නේ ඒක ගෞරවයෙන් පිළිගන්න කිව්වා. ආයේ ගැස්ම ගෞරවයෙන් කියන්නේ ගැස්ම ගෞරවයෙන් පිළිගන්නවා නේ ඒක විද්‍යුත්ක. ඒක නොවිද්‍යුත්ක නෙවෙයි විද්‍යුත්ක. ඒක වෙනමමයි ආතෝණා. ඒක ඉතින් ඒක ඒතරම් බෑ. ඒ කියන්නේ ඒක ස්වභාවයෙන් පිටයි. ඒ ස්වභාවයෙන් ජීවත් වෙන්න ඕනේ. ඒක නිසා ගන්න. ගැනීම ලොකු. ඒක අනාගතයේ මේක ප්‍රකාරවම ලොකු මුන්ද කාබලෝගේ වෙනකොට ඉන්න නැත්නම් අද ගන්න නෑ මන් ආයෙත් ලක්ෂණ ඉන්නවා සම්බෝසත් ප්‍රසන්නතා සාර්ථක කරන අතරේ ලෞකික තත්ත්වෙ නිරුද්ධ වෙනවා සුද්ධ වෙනවා ඒක තව එකක් වෙනවා නම් අපේ මේ සාමාන්‍ය තීරණයක් වෙනවා ගම්මේ පවුලක ගම්මේ මහනවා හතර වර්ගයක් හතරයි. ඒක නම් මොකක් සත්‍යයක් කියන්නේ මේ කස්මෙන් නම මොකද එනවන්නේ? දැන් එහෙනම් එයාගේ හරි කවුරුත් ආතලේ බලවල බල මාතර ඉන්න රාගදයි ඈ නෑ මන්නේ නැහැ අපේ තේ මානුන මට අයිති නිවන් ආපෝටි ලෙක් එක්කම නිවන් සංඛාරයෙන් කන්නේ ඒ අනුකාරයෙන් න්යාය ප්‍රතිවදිමයි කරන්නේ වැඩි උදව්වක් නැතු රහත් කමකන ගෞතෙන් නතර හරියට ඒ තරම් දැන් අවුදලේ මක්නිකාට දැන්නේ ඒ අයින අතර වර්ග දැන්නවා ගන්නවා නම් මෙහෙකට අසුම් කරයක් Thank you. ඒක උපාන් දාලා කියලා නෙවෙයි. අර කරකටයි ඒක කරන්නේ. මොකද උපාන් දාලා දුකා විතාකට මොකද උන්නේ? ඈ? ආත්මේ ආත්මේ කියන්නේ කටියෙන්නේ නැත්නම් ඔකට ලෝකන් තුනක් හත්ක සම්බන්ධයි. ඒක අර මන්දිරයන්වා වගේ ඒක. ආ තාත්තගේ මොකද? තාත්තගේ දිවිච්ච සියලු පුදුමාකාරකම් ඔක්කොම දැක්කා. ඒක වුණා. කාද කල්ද? කුසලලා ඉන්නවා දන්නේ නැහැ ඒක. ඔක්කොම යන්නේ බුදුහාමුදුරුවෝ කරා. ඔක්කොම කරපන්නේ බුදුහාමුදුරුවෝ. ඕනම් මේ නෑ පුතානි කියන්නේ ඒක. ඒක පුතා බුදුමනි කියන්නේ. ආ ඒ ඔක්කොම රජමාල් දාන්න දරුකොන්. දැන් රජමාල් දාන්න කවුද නැහැ. දැන් මේ බුදුහාමුදුරුවෝ. උදේලා ආපෑටි ඔක්කොම වැඩි වගේ රජුරන්නේ උදේලා අවුදාරු කන ගහලවන්නේ නේද මහා ගැටකමක් කියන්නේ දුක් ගැන මොකද අනේ පුතේ ආජ වන්ති ආස්රාජවන්ත කවුරුන් දෙවන්නේ කියලා දැන් තුම රාජවන්තිය කියලා දෙවල් වෙනවා ඒක නිසා ඒ රාජ්‍යයේ කතාව ඔබට කියේ මොකක්ද මම රාජපති නෙමෙයි. මම රාජකාත්මක නෙමෙයි මම බුද්ධවා. අපි අය කරන්නේ ඒක. අපි මහා ප්‍රේත දැක්කමි සාර්ථකයි. හරි? ආයි නෑ ඉතින් කිසිම right ඉතින් දැක්කේ නැද්ද? බුද්ධෝද. යම්මනේ ඉතිවත් දෙන්න සම්මු. එහෙනම් ඒක කාට සාධාරණ දෙයක්? ඒක හරියට අර දැනන්නේ කියලා ඒකෙන් අනවශ්‍යයක් කරගන්නවා. නාමයෙන් කරේ අනිත් කාරණාක බුදුහාමුදුරන්ගේ ඊට පිළිබඳ උන්වහන්සේගේ විග්‍රහයන් අනිත් කාරණා ඒකයි දැන් මේ පිළිබඳ ඕන කෙනෙකුට ඕන ප්‍රශ්නයක් අහන්න ළඟට මේ අනිත් අදහසක් දැන් සදාගත කියන්නේ න්යාය ගන්න දෙන්නේ ඕනකක් අහන්න ආකර්ෂණය. මේ මතක් කරන හැම කතියම හැම ඒ ධර්මන ධර්මන සාමාන්‍ය විදිහට ධර්ම දුන්නේ කරස්තිද නෑ මේ සම්මාන. කියලා කියනවා. ඒ අය ධර්ම හරි ධර්මකෝ ලක්ෂණ ලොකු දැක්කේ. දැන් මේ ධර්ම තමයි, මේ ධර්ම තමයි බුදු වෙන්නේ, දොස්තර වෙන්නේ, ඉතිං වෙන්නේ බුදු දෙන්නේ මේ ධර්මමයි. යම් විකාරක ධර්ම තමයි. ඒක ලොකු ලොකු වෙනවනේ. ඔබට ඒක ධර්මයි. සාර්ථකයි කියන්නේ ආතම කියන්නේ ධර්ම නිරෝධිතේ ඒක ධර්මයක්. ඒක සාර්ථකයෙන් ලැබිච්ච ධර්මයට ලැබිච්ච උපකාරයක් කියනනම් අන්න ඒක තමයි දමෝපියෝ දැක්මේ කියන්නේ. දමෝපියන්ගෙන් ධර්මයන්ට ලැබෙන්නේ නැත්නම් ධර්මයන්ගෙන් දමෝපියන්ට ලැබෙන්නේ දැක්ම. අන්නේ දෙපැත්තක කනෝදට අපිට වෙලා තියෙන්නේ දැනුවත් අපේ කොටසක් කියලා නේද දැනුවත් වැඩිමත් එක්ක අපේ දැනුම දෙක වෙනවා කියන හැංගීම නිසා ඒක මොකක්ද කම්මැලි ගන්න ඒක නේ ඉන්නේ මේක ඕනම දැන් ඔබ කොහේ හරි ඇයි අර කීය අර සුද්ධ පුරන් කියනවා මම දැනට ඒකයි පුරන්න මොකද මේක ඇත්ත බුදුහාමුදුර ලෝකයේ තියෙන ඇත්ත උපකලාරං සත්‍ය දේශනා කරලා ඉන්නේ මොනවද හැම එකකම ඇත්තයි බලන්න ඒක සත්‍යම් දේශනාව ඇත්ත මුල්නා කියලා කියන්නේ සත්‍ය බඳනම් කරගෙන සතරාජ සත්‍ය බඳනම් කරගෙන දේශනාව කුණු ගැන්නේ කියන්නේ මොකද ඒක අක්ෂේ එන්නම රැස් කරනවා බුදුවපා. තේරුණාද? නෑ. සංකල්පය ඒක සමානාත්මතාවයෙන් නෝනා දෙවි ඉස්සර එක්කනට පරිස්සානේ ඒක අවදාපත් වෙනවා කියන අපේ සිනානන්නේ. සමහර ඉතිරි සම්මත ධර්මයේ කෙනෙක් දෙවියන්ට හැමදාම බුදු සම්පතේ කල්පනා කරේ නැත්නම් දෙවියන් යම් කාලයකදී පරිණාමය වෙන උගතම කරනවා ඒක නෑ නිසා ඒක එන්නේ නැතයි කියලා. ඒ කියන්නේ ඔත්තකේ අමෙන් දිනකම් කන්නේ නැහැ. ඒක ඔයාලගේ මුල්ලට දාලා තියෙනවා. දැන්දිත් කියනවා. ඒ වගේ ඒනිත් නැති උත්සාහය. හැබැයි දැන්නේ නැති කොටයක් නම් ඔබින් ගන්න බව. දැන්නේ ගන්න කරනවා. ඒක ඒක ඒ මිනිහා ඒ තනතුරේ ඉන්නකම් එයාට ඒ දැල්දින්නේ. එයා කවදා හරි මේ සංස්කෘතට වඩා එකක් සංස්කෘතක විද්‍යාව අනිත්‍යය ඉහළට ගොඩනැ ස්වාමී එයාටයි කියන කරගන්න. ඉන්න සත්‍යය ගැන අපි මේ විග්‍රහ කළේ සමානාත්මතාවයේදී මොකද්ද? මම ස්වාමී කියනවා ඒක දෙකයි මේ දවසේ. මට කවුරු හරි උනත් වැඩි දැනෙකුත් මමත් උනත් වැඩි උදාවේ. එයම තමයි හිතේ. ඒක නිසා යාට මේ තැනට ඉන්න නරකයි. ඒක නිසා යා හැරෙන්නේ. මේ කියන්නේ උදා බල්ලන් තමයි කතා කරන්නේ නේද? අර යාට මත්තම යාට මත්තම කියන්නේ ඉතන. ඊට අපි මු ආ යාට එක ගමනක් කරන්නේ. දැන් හාමුදුරුවෝ කියන්නේ ගමනක්. හාමුදුරුවෝ හෙලට යනවා නම් හාමුදුරුවෝ ගෞරවයි. එයා හාමුදුරුවෝ ඔක්කොපස්සේ න්යායෙන්නේ බව. ඒකට බැලේලා මොහොත හාමුදුරුවෝ නම් ආහා මොකද කමිට පස්සේ එනවා මුචාරදී වැඩි ඒ නිහට අර එන්න ආසන් ගන්න වැඩි ගන්න ඉඩකම්. අරන්නට ඕනවා කියලා මේ ස්වාමීන් නරකවල කොහොමදවත් අවස්ථාවක් ගන්න දෙන්න සම්මුඛාකාරයෙන් යන්නේ. ඒක ඒ නිසා නිදීගේ කල්පකාරිය කොතනවත් විදියක් ගන්නවා. දරුතු මොකද ඉන්නවනේ. ඒක නිසා මම ආ මේක ගන්නත් මේ අනාත්ම ලෝකයේ දේවල් අර්ථවත්ව ලෞකික වශයෙන් සාමාන්‍ය ජීවිතයේ ගමන්ද මම මේ විදාලක දුව පුත්‍ර දෙන්නවා මේ බුදුහාමුදුරු දෙන්නවා නෙවෙයි බුදුහාමුදුරු එතන උත්සාහ කරනවා දැන් ඊට වඩා උසස් මට්ටමේ එකක් බුදුහාමුදුරු කරනවා නේද ඒක ඒ මාතෘකාවෙන් හොඳයි ආවද ඒ රාහුල බුදුහාමුදුරුගේ කටහඬ කියන්නේ ආවම ආවම දැන් හදුවාම දෙන්නක මේ පුතාට පුතේ එන මුගෙන් නම් නේද? ගානම දෙතාවක් කියන්නේ. ඒක අපු බලන්නේ නැහැ. නැත්නම් අංගේ දාලා දී මොකද කන්දන් එදාම බැරි අනිත් කන්නේ නේ මේ දාලා දෙවන් අපහසු ඒකයි අපි මේ දේ සාකච්ඡා කරලා දුර කතාවේ මොකක්ද ජීවිතේ එක්තරා ආකාරවත් අයිතිවාසිකමක් අපිට තියෙනවා මේකේ වැඩිකල් පාවිච්චි කරන්න. ඒකම වෙන්නේ ඉතිරිලා. මේ මනුස්ස ලෝකෙ ඉපදෙන ආයතන මනුස්ස ලෝකේ මොකක්ද? අවුද අම්මේ ගන්න. මේ හැම නදිච්ච අයිතිවාසිකම උපරිම ප්‍රයෝජනෙ ගන්නයි දැන් කියන්නේ කරා. මේ ජීවිතේ සදාත්මක සූමුල දැනගන්නේ නැතුව අවදාකත් ජීවිතේ නිරපයෝජනය ගන්නවා. අන්න ඒක නිසා ආසනාවන්ට කවුරු ඒකට උනන්දුනේ ඒ වාක්‍යයේ පුරකාරකම් ජීවිතවල ඉතිසත් කියන්නේ මේ සාකච්ඡා කරන ජීවිතේ සාර්ථකත්වය හරවා ගන්නයි මේ තරම් උත්සාහවත් නිසා අපි මේ ආකාරයෙන් ඉතිරි පහළ කිරීමේදී මේ ලැබුණා ගහවට කලකා ඊකමෝ පද්දක මොහොතක් වෙනා වූ ලෝක පාලක සාසන පාලක මේ ස්ථානයකට අනුස්ථානයකට සපා කරන ස්ථානයකට అది పూజ తీరు దిగరాజు సంజయ్ మృతి కింద లోకకుండా అనుకుంటాం ඒ තමයි මාතෘකාවේ භූමි සත්‍යයේ කාණ්ඩයෙන් සියලු දුකේවලන්නා වූ නිර්වාණ ධර්ම අවබෝධයේ මේ දේවයන් දැක්කගෙන එක්කාවතා සම්මත

ධර්ම තුනක් ලැබේවා අභිවාදන ජීවිත ශ්‍රද්ධාවන්ත පින්වතුනි මෙම ධර්ම දේශනාව නොමිලයේ පින්වතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන් දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස් කර ගන්නා මෙන් ශාසනාලයෙන් යුතුව ඉල්ලා සිටින ඔබ සැමට පෙරුවන් සරණයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි මෙම ධර්මදේශනාව නොමිලයේ පින්වතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි පින්වතුන් දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස් කර ගන්නා මෙන් ශාසනාලයෙන් යුතුව ඉල්ලා සිටිමු ඔබ සැමට තෙරුවන් සරණයි